අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පුරුදු පරිදි අපි ධර්ම දේශනාවට සූදානම් වෙමු tempat වෙලා සාදු පාරේ පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ අසප්පුරිසෝ විවිච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පත්‍ය විහෙරති සෝ ඉති පටිසංචික්කති අහං කෝමි පටමජ්ජාන සමාපත්තිලාබිනෝ අඤ්ඤේ පනං න පටමජ්ජාන පටි සමාපත්තිලාබිනෝ සෝ තත්ත පටමජ්ජානස්ස අත්තං අත්තානුක්ඛංසේති පරං වම්බේති අයං ධම්මෝ අයංපි අසත්පුරිස ධම්මෝ තීති ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්තේ අපි පුරුදු කරගත්තේ සත්පුරුෂ සූත්‍රයේ පාළි පාඨය. ඉතින් මේ සූත්‍රය දිගටම මේ පැවිදි ජීවිතයක නැත්නම් භ්‍රමචාරී ජීවිතයක හම්බ වෙන්න හම්බ වෙන නැත්නම් අතරමඟදී හම්බ වෙන විවිධ අවස්ථාවල් සමාජලාට කියනවා විවිධ ප්‍රගමන දියුණු එහෙම නැත්නම් සුබ නිමිති හැම එකක්ම සම්බන්ධ කරගෙන ඒක අවාසියට නැති වාසියට නැති අවාසියටපත් වෙන කෙනාගේ අසපුරුෂ ධර්මයක් ඒක හරි හැටියට යොදා ගන්න සපුරුෂ ධර්මයක් දිගින් දිගටම සර්වත්‍ංශය සඳහන් කරනවා. ඉතින් ඒක පටන් අරගන්නේ බොහොම ගිහි කෙනෙකුට තේරෙන බොහොම අබෞද්ධයෙකුට තේරෙන විදිහට කර්මේ සාකර්මානුරූපව මහා උච්ච කුල උසස් කුලයක ඉපදිච්ච බව. ඉතින් ඒක අසත්පුරුෂයා ඒ කුලයක ඉපදිලා පැවිදිත් වෙලා නැත්නම් භාවනා කරන තත්ත්වයටපත් වෙලා තමන්ගේ උසස් කුල භාවය මහාන්තත් භාවය කරගෙන ભેදයක් ඇති කර ගන්නවා මම උසස් කුලෙන් පැවිදිච්ච කෙනෙක් අනිකත්තු නෑ එහෙම කියලා අන්නේ ඒ ભેදේ හරහා නම් පහත් කරලා තමන් උසස් කළ සලකනවා නම් අසත්පුරුෂ ධර්මයක් කියලා සර්වඥාන්සේ සඳහන් කරන විදිහට මේ කාලෙ තිබෙන විදිහට මහා කුලීක ඉපදුනා මහා භෝග සම්පත්ත කුලීක ඉපදුනා උදාාර භෝග සම්පත්ත චින කුලීක ඉපදුනා ආදි වශයෙන් මේ තමන්ගේ වර්ගය අනුව සහජා සහලේ නෑයන්ගේ தත්වය අනුව පැවිදි වුණාට පස්සෙත් ඒ ගීගති පාලා අනු හෙලා දකින්නේ තමන් උසස් කළ සලකන ගතියක් තියෙනවා සත්පුරුෂයන්. ඊට පස්සේ ඥාතෝ හෝති, ලාභී හෝති ආදි වශයෙන් තමන් බොහෝ දින ගන්න ගතිය, බොහෝ පිරිස් පිරිවර බාල ගෝල බාලු ඉන්න ගතිය මේ නිසාමත් මට විතරයි එහෙම තියෙන අනිකට නෑ කියලා තමන් හුවා දක්වන අරුන් හෙලා දක්වන කතිය තියෙනවා අසත්පුරුෂයන්. ඒ වගේම ලාභ සත්කාර සම්මාන සලෝක මට විතරයි හම්බ වෙන්නේ. චීවර පින්දපාත සීනාසන මට විතරයි හම්බ වෙන්නේ. මට හම්බ වෙන උසස් දේවල් අනික් අයට හම්බ වෙන්නේ නැහැ. හම්බුනොත් හම්බ වෙන්නේ රළු දුක දේවල් කියලා ලැබෙන ලාභ සත්කාර සම්මාන අනුවත් කෙනෙක් තමන් උසස් කරලා සලකනවා. අනුන් පහත් කරලා සලකනවා. අර විදිහටම සර්වඥාන්සේගෙන් අසත්පුරුෂ පාප පුද්ගලයෙක් කියන නම උපේනවා ඒ වැරදි සංකල්පනා විදියට. ඉතින් ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් මේ වගේ හුඟක් බණ අහලා බණ කර්ම ගොඩාක් දන්නවා කියලා. බහුසුත භාවය අනුව මම උසස්සයි අනුන් පහත්යයි හිතනවනම් ඒකටත් පව සර්වඥ වාසිය සඳහන් කරලා කියනවා අසත්පුරුසයි කියලා. ඒ වාගේම යම් කිසි කෙනෙකුට මුදවට විනය දරගතියක් තියෙනවා නැත්නම් පුංචි කාරණා කාරණා කුඩා කුඩා ශික්ෂාපද කෙරෙහි පවා දුවර තමන් සැලකිලිමත් නිසා තමන් විනයදරයි අනිත්‍යත්ව විනයදර නැහැ අනිත්‍යත්ව විනය සලකලා වැඩ කරන්නේ නැහැ එහෙම කියලා හිතලා ඒ තමන්ගේ ඒ විනය එහෙම නැත්නම් මේ ආරණ්‍ය ප්‍රතිපදාව පිච්ච ප්‍රතිපදාව උග්‍රයි හොඳයි අනිකයි වගේ නෙවෙයි කියලා මොහොතකට කමක් ඇති කරගත්තොත් ඒකත් සරුවචනසේ අසත්පුරුෂ ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලයිස්තුවක් ඉදිරිපත් කරනවා තමයි බොහොම ධර්ම කතිකයි. දුරට බණ කියන්න පුළුවන් කිය. ඒ බණ කියන්න පුළුවන්කම ඉස්සරහින් තියාගෙන අනුපහත් ප්‍රලාප කරනවා. අනිකයට බණ කියන්න බෑ. අනිකයට බණ ගන්නෙත් නෑ. අනුන්ට කියලා දෙන්න ඕනකමකුත් නෑ. කියන්නත් බෑ. ආදි වශයෙන් මේ විචිත්‍ර ධර්ම කතිකත්වයේ මුල් කරගෙන අනුපහත් ප්‍රලාප කරනවා. තමන් උසස් පළ සලකනවා. ඒ වගේම දුතහංග ධාරිව ඉන්නවා ආරණ්‍යකව පංචකූලිකව පින්ඩපාතිකව රුක්කමූලිකව සෝසානිකවන්ද ආදී තියෙන රූක්ෂ ප්‍රතිපatti ගාක් ගෞරව කළ සලකනවා ඒ සලකන මට්ටමටම අනුන් නැති බව සලකලා අනුන්ට පහත් කළ කතා කරනවා අනුන්ට කරහන නැත්නම් මේ හෙලා දකින්න තමන් උසස් කළ සලකනවා. මේ ආදිවාසීන් මේ හැම ගුණයක්ම ලැබුණට ඒක අලංකාරයක් වෙන සත්පුරුෂයාට විතරයි. අනිත් කෙනාට ඒ ගුණය දරන්නේ. ඒ නිසා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා pāli ශ්ලෝක කාර්යය තියෙනවා. ගුණයක් ගුණවතෙකුට විතරයි සුගුණයක් බාටපත් වෙන්නේ. ගුණයක් අසත්පුරුෂයාට නුගුණයක් බාටපත් වෙනවා. ඔලුණාවක් වෙනවා. හම්බෙන දේ නිසා මානකාරකම. ඉතින් මේ සඳහන් කරපු කරුණු සත්තු සූත්‍රයේ එක එක එක එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සර්වචන් වහන්සේ ඔය විනය පොතේ විනය අටුවාවේ ඒ වුණා දක්වනවා කෙනෙක් තමන්ගේ භාවනා අභිවෘද්ධිය ඇන හිටව ගන්න, බාධා කරගන්න, හිංස කරගන්න ධර්ම හතරක් තියෙනවා ආසවට්ටාන්‍ය ධර්ම කියලා. ඒවට කියන්නේ මෙත් ඇහි වෙන ධර්ම කියලා. ඒක තන පල්ලෙන්න හේතු වෙන ධර්ම. ඒවා ඉතින් අපි හිතන දේවල් එකක්වත් හිතන්නේ නැහැ. එතන තියෙන බෞද්ධ භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න Taman එක තන එන හිතින් පටන් ගන්නවා. ඒ මොකද මේ බෞද්ධ භාවය බොහොම රසවත් දෙයක්. ඒක දිගේම යනවා. අනික් කාට එච්චර බෞද්ධකමක් නැහැ. සුවිරු ඥාන නැහැ. පොතේ දැනුම නැහැ. මට විතරයි කියන්නේ කියලා. ඒක නිසාම යා පිරීමකටපත් වෙනවා. ඒ වගේම ඒ කෙනා බොහෝ ලාභ සත්කාර ලබන කෙනෙක් නෑ. ඒ නිසාම මේ කෙනා ධර්මයෙන් ඈත් වෙලා ලාභ සත්කාර දෙන පැත්තට ඇදුනට පස්සේ මාරපාක්ෂික වෙනවා නිවැරදිව තොර වෙනවා. ඒ නිසා ලාභ සත්කාර වැඩි වීම අපි කියන කමේතොට ඇඟිලි ධර්මක ඉදි වෙන්න දන්නේ නැත්නම් පුපුරලම හිනවා කියන. ඒ වගේ තමයි මේ ලාභ සත්කාර ලැබීමමයි අද ශාසනයේ තියෙන ප්‍රධානම බාධා. අද හැම සංඝයාම උසස් පහත්කම් සලකන්නේ Tamanට හම්බෙන ලාභ සත්කාරවල. නියොත් එහෙමයි, පැවිද්දොත් එහෙමයි. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර හොයන පැත්ත නිවනේ සම්පූර්ණ අනිත් පැත්ත. අඤ්ඤෝ වික්කවේ ලාභ සත්කාරති ලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. නිවන් ගමන ප්‍රතිපදාව උතුරට නම් ලාභ සත්කාර දෙන දකුණ. ඒක දිගේ යන්නේ අන්න නිවනින් ඈත් වෙනවා. ඉතින් ඒ වුණාට අපිට හිතෙන්නේ අපේ ආර්ථික විද්‍යාව හැටියට වැඩියෙන් ලාභ සත්කාර හම්බෙන්නේ පෙර පිනට වැඩියෙන් ලාභ සත්කාර හම්බෙන්නේ ප්‍රයෝග ඥාන නිසා වැඩියෙන් ලාභ සත්කාර හම්බෙන්නේ වාසනාවට කියන. නමුත් ඒක අවාසනාවන්ත එක්කෙනෙක් ඉඳී තියෙනවා ඒ ලාභ සත්කාර හරියටියට තෝරගත්තේ නැත්තම්. ගොඩාක් ගෝල බාල පිරිසක් ඉන්නවනම් ඒ නිසාම ඒ ඇත්තන්ගේ වැඩ කටයුතු වලට ගොඩාක් ව්‍යාවෘත වෙලා අන්තිමට ගෝල බාලේ අතගසලා ගියාට පස්සේ වහ කණ්ඩායම් වෙනවා. ඒ තරමටම ඒක හිතියදයක් හිංසාවක් බවට පත් වෙනවා. තමන්ගේ තරමේ කෝපු ගම. ඒ වගේම යම් කෙනෙකුට ගාක් වස් වැඩි වෙලා ගාක් වැඩි මහල් වෙනකොට ඈත තියා මිනිස්සු වඳින්න පටන් ගන්නවා. අම්බෝ යාමරු බොම මේ වයස වයසක ආම්තු වෙන ගාක් වස් කියනවා කිය. චිතරාත්මක කතිය. ඉතින් ඒක තිබෙන නිසාමත් සමහරු නිවන් මාර්ගයෙන් අයින් වෙනවා විවේකයෙන් අයින් වෙනවා මේ වැඳුම් පිටුන් නිසා අමාරු වෙනවා. ඒ වගේම එකක් තමයි මේ සත්පුරු සූත්‍රයේ මේක සඳහන් කළ ඒ විවිධ කරුණු අපි භව සම්පatti වශයෙන් කල්පනා කරන කරුණු පෙරපින කියලා කල්පනා කරන කරුණු අපේ දක්ෂතා ප්‍රයෝග ඥාන කියලා කල්පනා කරන කරුණු හැම එකකම අනුතරක් තියෙනවා. ඒක දැනගෙන පාවිච්චි කෙරුවොත් පිපිඤ්ඤ ගෙඩියක් කපනකොට තීත්තරලා පාවිච්චි කරන්න එපායි. එතෙන් ගියාම කටුරෝග මලක් උයන්න හදනකොට ඒක පිට ගැල අයින් කරන්න එපාය. මාළුවෙක් කපනකොට පිට අයින් කරන්න එපාය. නැත්නම් කන්න බෑනේ. ඒක තිත්තයිනේ. ඉතින් ඒක දන්නේ නැතුව gediya පිටින් කන්න පටන් ගත්තාම හරියට ශිල්ප දන්නේ නැතුව අනික් කටිය රස විඳින අතර මෙයාට තිත්තක් අපුරක් නරකක් සිද්ධ වෙනවා. ඉතින් ඒක එහෙම වේවාකයක් නෙවෙයි මේ ਸਰවඥාන්සේ පෙන්වන්නේ. ඒක වගේ දන්නවනම් මේවා උපයවුවට ඒකෙන් ඔලෝදුම ගන්න යන්නේ. ඇඟිලි ධර්ම ඉක්මල ඉදිමින්න හදන්නේ අඳින්නේ ඒ නිසා මේවා හැම එකක්ම ಗುಣ හැබැයි ගුණවතෙකුට හම්බුනොත් විතරයි ගුණයක් පාටපත් වෙන්නේ එහෙම නැතුව කටුසයකට රත්තරන් බැන්නා වගේ වැඩි වුණොත් අසත්පුරුෂ පාප ධර්ම වෙනවා ඉතින් ඒක නිසා ඒක දන්න නිසා මුග දෙනෙක් හිතන එහෙනම් මේව නැති කාලකන්නිකම හොඳයි කියලා. ඒකට නෙවෙයි මේ බණ කියන්නේ. ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව කියලා. මේ ඔක්කොම උපයන්න ඕන. ඔක්කොම උපේලා ඒක උදේ පාන්දර බීම දාන කුණු කියලා පිටක් වගේ ඒක අත්හැරින්න පුළුවන් වෙනකොට හම්බෙන ගැම්ම තමයි ශාස්ත්‍රයට සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා පිට ලැබෙන්නේ නිසා අබිනිෂ්ක්‍රමණය මේ සැප අතහැර ගැනීම අපි හිතන රෙලි පුදුමාකාර සැපක් පණ තියෙද්දි කෙරුවොත් මරණ මොහොතදී කොහොමදක් කරනවනේ මැරෙලාට කොහොමදක් කරන්නේ ඒකට විශාල පාඩුවක් එතකොට සම්පූර්ණ මේක ගිනි කන්දක් පුපුරවා. සුනාමියක් ආවා වගේ. මොනව කරන්නද? කිසිම දෙයක් තක්කුමුක්කු කරන්න සලව ගන්න වෙලාවක් නැහැ. හක් ගන්නකොට මැරලා ඉවරයි. එහෙම නෙවෙයි ඉන්න කාලේ මේවෙන් අයින් වෙන්න පුළුවන් නම් උපේලා අයින් කරන එක මොකක් වගේ. නැති වෙන්න ටයිම් කරන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේව පිළිබඳ තියෙන ශිල්පේ නම් මේව එකට බය වෙන්න එපා. නැතිුණයි කියලා වැඩි වෙන්නේ නැහැ. හැබැයි මේවයෙන් ඔලුව දුපා ගන්න නැති වෙන්න. ඒකට කියනවා සත්පුරුෂ ධර්ම කියලා. මේ කියපු මේ දක්වා කියපු ඒ කාරණා වලට වැඩිය පොඩි වෙනසක් සර්වඥාන්සේ පෙන්නනවා දේශනා විලාසේ මේ අද ඉදිරිපත් කරපු කාරණාව. අද ඉදිරිපත් කරේ යම් කිසි කෙනෙක් අර ප්‍රතිපදාවට හොඳටම බැහැ ගන්න. එහෙම නැත්නම් කියනවා සත්පුරුෂයෙක් වෙන්නේ එයා කල්පනා කරන ක්‍රමේ හැටියට ওই කියන ඔක්කොම සම්පත්‍ය අමුණත් එයා හිතනවා මේ එකින්වත් රාග ద్వේෂ මොහ නැති වෙන්නේ නැහැ. රාග ద్వේෂ මොහ නැති වෙන්න මම ප්‍රතිපදාට බහින්න ඕනේ. සාමීච ප්‍රතිපන්න වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ කියලා ප්‍රතිපදාට බැහැලා. ප්‍රතිපදාට බැස්සයි කියලා කියන්නේ නිකන් සාමාන්‍ය සීලක පිළිය නෙවෙයි. ඒ සීලයක ඉඳලා වනගත වෙලා ගහපල රුක්ක මුලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා භාවනා කරනකොට භාවනාව සාර්ථක වෙලා. නැත්තම් සමතය එහෙම නැත්තම් ධානාපත්ත සාර්ථක වෙලා. ඉතින් මේ සාර්ථක භාවයේ පෙන්වන්න සර්වඥාන්සේ සඳහන් කරනවා පුණුච පරම්පික වේ අසප්පුරුෂෝ. ඒ සාර්ථක වුණා තම අසප්පුරුෂයා කියන මොකද ඒ එයා ඒකට පිටින ආකාරය. අසත් අසත්පුරුෂයා ගුණ ටික පෙන්වනවා මොනවද විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ එයා කාමච්ඡන්දයෙන් අයින් වෙනවා ව්‍යාපාදයෙන් අයින් වෙනවා අනිකුත් අකුසල ධර්මයන්ගේ තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා ආදී වශයෙන් තියෙන නීවරණයන්ගෙන් හිත හොඳට මුදා ගන්න මුදාගෙන ඒ නීවරණ වලට ප්‍රතිපක්ෂ ධර්ම වෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව නැත ප්‍රථම ධානය උපයගන්න. ඒක ලොකු පීමක්. ඒක ලොකු භාවනාවේ හම් වෙන විශේෂයෙන්ම සමතේ හම්බ වෙන කඩයිමක්. ඉතින් ඒ කඩයිම පැන්නා. පැන්නා. එයා පිළිවෙල අසත්පුරුසයි කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා. එයා කල්පනා කරන්නේ කොහොමද මම ඇවිල්ලා මේ ඔක්කොමත් එක භාවනා කරන්න ආවම මට විතරයි ප්‍රථම ධානය හම්බුනේ. අනිකොල්ල තාම තටමනවා. ඒගොල්ලන්ට හම්බෙලා නැහැ. ඒ නිසා මම උසස්. මම මේ ධානලාභියෙක් අනික් අයට නැහැ කියලා ඒ ලැබුණ ධාන මට්ටම එනකම මේ චිත්ත පරිසුද්ධ භාවය එහෙම නැත්නම් චිත්ත භාවනාව එහෙම නැත්නම් සමාධිය නිසා යමෙක් තම උසස් කළ කලකනවන අනු පහත් කළ කලකනවන අසත්පුරුෂයි. ඉතින් එතකොට අර පෙර සුපිනට හම්බෙච්ච උච්ච කුල භාවයේ මහා කුල භාවයේ උදාාර කුල භාවයේ භවෝග සම්පත්තිත් නෙවෙයි. ලාභ සත්කාර සම්මාන සිලෝකාදී තමයි ලැබිච්ච ආමිෂ සම්පත්තිය නෙවෙයි නිරාමිෂ සැපකුත් ලැබිලා. භාවනා ඉතාම අමාරුවෙන් ලබා ගන්න යුතු සමාධි සුඛයක් ලැබිලා වරදොල තේරුම් ගන්න පුළුවන්. ඒක තමංගේ තණ්හා වැඩෙන්න වැඩ කරන්න පුළුවන්. මාන්න වැඩ කරන්න වැඩි වෙන්න වැඩ කරන්න පුළුවන්. ඒ වගේම දෘෂ්ටි එහෙම මමයි මේ ධ්‍යාන ලැබුවේ. අනික්කත්තන ධ්‍යාන නැහැ කියලා ලැබිච්ච ධ්‍යානය මම ආයනෙට දාලා එන්න නැත්තම් ආත්ම සංකල්පයට දාලා කටයුතු කළොත් ඒ ධ්‍යාන වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් වැඩි වෙනවා. අන්න එවැනි පාප කල්පනාවට කරන්නේ නැතුව කළ යුතු කල්පනාව කියනකොට මේක ඉදිරිපත් කරව කමෙන්ටරිය පොඩ්ඩක් වෙනස් බවක් සර්වත්‍යංශේ සඳහන් කරනවා සත්පුරුෂෝ චකෝ භික්කවේ ඒති පරිසංචික්කති අසත්පුරුෂාර විජිත කරනවා මට ධ්‍යාන ලැබුණා නුට නෑ ඒ නිසාම උසස් අනු පහක් කියලා අත්ුක්කංශන පරවම්බන අනු කියලා දකින්න තමන් හුවා දක්වන ගතිය පෙන්නනවා ඒ වෙනුවට සත්පුරුෂයතකෝ වික්‍රේ ඉතිපරිසං කික්කති. මේ වැඩේදිම යෝනිසෝමනසිකාරයේ තියෙන සත්පුරුෂයා කොහොමද වැඩ කරන්නේ? එයා සඳහන් කරගන්නවා පඨමඥාන සමාපත්තිකෝ අතම්මේතා වුත්තා භගවතා මේ ලැබුවා වූ ප්‍රථම ධ්‍යාන සමාධියට මම මගේ කියාගන්න එපයි කියලා බුදුහාමුදුරු බණ පදයක් කියලා තියෙනවා. අතම්මේතා වුත්තා භගවතා යේන යේනයි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා මම මේ මට ධ්‍යාන ලැබුණයි කියලා ඒක න මඤ්ඤණා කරන්න කිව්වොත් කල්පනා කරන්න කිව්වොත් ඒ කල්පනා නිසාම ධ්‍යානෙ කඩලා යනවා ධ්‍යානෙ තියෙන පිරිසුදුකම නැති වෙනවා ඒක නිසා ධ්‍යානය ලැබුවට පස්සේ ඒක න ආඩම්බර වීම නෙවෙයි මම මාගේ කියා ගැනීම නෙවෙයි එයින් ආඩම්බර නොවි ඒක හිස උදුමා නොගෙන එයින් ඇඟිලි තරමට ඉදිමිලා කටයුතු කළොත් බුදුරජාණන් වහන්සේ ධ්‍යාන ලබන්න ඉස්සෙල්ලම කියපු බණපදයක් ඒක. ඒක නිසා අතම්මේතා වුත්තා භගවතා. ඉතින් මේ අතම්මේතාවය කියන වචනය අපේ ත්‍රිපිටකයේ විස්තර සම්පූර්ණයෙන්ම ගිහිලා ගියා. කවුරක්වත් දන්නේ මේ මොකද්ද කියන්නේ. සාමාන්‍ය අතු ආවේ සඳහන් වෙලා තියෙන්නේ තෘෂ්ණාතර තෘෂ්ණාවෙන් තොර තත්ත්වයක් කියලා. ඒකත් වැරදි නෑ. නමුත් අපි ඔය කටුකුරුදී ඥානানন্দ ස්වාමීන් වහන්සේ පදය විතර කරලා කියනවා තම්මයතා කියන කේ විරුද්ධතාවය තමයි අතම්මයතා කියලා කියන්නේ. තම්මය කියන වචනෙන් අදහස රන්මය, රිදීමය, මෘන්මය, ශිලාමය ආදී වශයෙන් අපි දන්න වචනේ. අපි රණින් කරන ලද දෙයට රන්මය කියලා කියනවා. මැට්ටෙන් කරන ලද දෙයට මෘන්මය කියලා කියනවා. රිදීෙන් කරන ලද්දේට රිදීමය කියලා කියනවා. ගලෙන් කරන ලද්දට ශිලාමය කියලා කියනවා. ඒ නිසා මේ ධානයෙන් ලැබුණ ධානය නිසා ලැබිච්ච මාන්නෙට ධ්‍යාන නොලබන කෙනාට නොලැබෙන ධ්‍යානෙ ලැබුණ කෙනාට ලැබෙන මාන්නයට කියනවා එයින් නිපන් මානෙ කියලා. ධ්‍යානෙන් නිපන් මානෙ ඒකට කියනවා ධම්මයතා කියලා. ඒක අනිත් පැත්තයි සරුවචන්සේ ඔය කියලා තියෙන. එහෙම මාන්නයක් කරන්න එපා. මේක මේ මගේ කියාගන්න යන්න එපා. මේ ප්‍රතිපදා ප්‍රතිඵලයක්. හේතුඵල ධර්මයේ ප්‍රතිපදයක් කියලා ලැබුණා වූ ධානය පිළිබඳව අතම්මේතාවේ වඩන්න ඒකින් ආඩම්බර වෙන හිත පෝෂණය කරන්න හොඳ නැහැ. පොහොර දාන්න හොඳ නැහැ. ඒක නැති උනායි කියලා අඬන්නත් නරකයි. ලැබුණයි කියලා ආඩම්බර වෙන්නත් නරකයි. මේක හරිම අමාරුයි. මොකද ඒ තරම් මහන්සි වෙලා ඕනේ මේක උපයන්න. ඉපීවට පස්සේ ඒක පිළිබඳව දැඩි ආශාවක් පහළ වෙනවා කියන එක හුඟක් ලොකු විභාගයක් පාස් වෙච්ච එකනට ලොකු සතුටක් පහළ වෙනවා වගේ. වළක්වන්න අමාරුයි ඒක. නමුත් එයා ළඟ තියෙන ඕනේ පොඩි විභාග පාස් කරලා කෙනාට වැඩි ලොකු සත්පුරුෂ ගතියක්, ලොකු තලතුණා ගතියක්, ලොකු පැහැදිච්ච ගතියක්, ලොකු දන්න දන්න අත්දැකීම් ගතියක්. මේ ශාසනය විතරයි මේ පාඩම උගන්වන්නේ. මේ හැම ලබන ලබන හැම උසස් තත්ත්වයකදීම ඒකට තරම් වෙන ප්‍රමාණයේ පඬිලකම තරහ තියාගෙන ඉන්න පුළුවන් ගතිය. තලතුණා ගතිය. මේක නැති වුණොත් කටුසය කරේවත් වම් බැඳා වගේ ලැබෙන ලැබෙන දේෙන් අතපය කපා ගන්න. ඒ නිසා මේ ධම්මේ තා කියලා කියන්නේ ඒින් නිපන් නැත්නම් ධානයෙන් නිපන් මාන්නේ අතම්මේ තා කියලා කියන්නේ ධානයෙන් උපන් මාන්නේ නැතිකම. මේකට නිහතමානී කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා යටහත් පහත් ගතිය. මොකටද යටහත් පහත් වෙන්නේ? මේක මගේ දෙයක් නෙවෙයි සර්වචන් වහන්සේ පෙන්වා දෙන ලද්දක්, ධර්මයේ පෙන්වා දෙන ලද්දක්, සංඥා විශේෂ වශයෙන් ලද්දක්. ප්‍රතිපත්ති කරපු නිසා මේක මම බුද්ධි විදිනවා. නමුත් මේකෙන් ආඩම්බර වෙන්නේ නැහැ කියලා. මේක තමයි අමාරුම දේ. මේක බොහොම අමාරුයි. ගියනත් අමාරුයි පැවිද්දන්ට නාවේ අද මේ වෙනකොට ලංකාවේ සාසනය ගත්තොත් මේ වගේ පිළිලා රාශියක් තියෙනවා. අපි ළඟට එන්න අපි පළවෙනි ධ්‍යානය ආරම්භ දෙනවා දෙක ආරම්භ දෙනවා තුන ආරම්භ දෙනවා හතර ආරම්භ දෙනවා කිය ප්‍රසිද්ධ කරනවා. ඉතින් ගිය කට්ටියන নানা ආකාර විදියට විවිධ විවිධ ක්‍රම වලින් මේවා ලබලා දෙනවා. ලැබපු ඇත්තම ලැබ නැත්නම් ඇති. ඒක පිළිබඳව අපිට මේ කොට ඉඳලා විස්තර කරන්න බෑ. නමුත් හුඟ දෙනෙක් ඒ ලනු කන බව තේනවා. මොකද මේ වැඩි හරියක් ඉස්සන් කොටුවට යනවා. අන්තිමට මේක ගලප ගන්න බැරුව මේ අඳුර පාපුවා රක ගන්න බැරුව අන්තිමට ගිහිල්ලා තමන් හිටපු තත්ත්වෙත් පිළිලක් කොසීදීන සගන්න මට්ටමට යනවා නැත්තම් ඔළුව නරක වෙනවා. විශේෂයෙන්ම ඒ ගුරුතුමෝ වෛර කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා දන්නවනම් මේ ශාසනය කියලා කියන්නේ අන්ධහැර පාන ශාසනයක් නෙවෙයි. කියාවාන සාසනයක් නෙවෙයි. ගුණේ වඩ වඩා වඩ වඩා නියතමානී වෙන සාසනයක්. කිරි ගොයන් කරලකට කිරි වදින්න වදින්න ගොයන් කරලා නියම බිමට නැමෙන්න ආසේ සාසනයක්. උණ ගහක් වෙලට යන්න යන්න දැල්ල පාත් වෙනවා වගේ සාසනයක්. අන්නේ ඒ බව දන්නේ නැතුව මේ ಗುಣ වඩන්න ගත්තොත් ඒ කියන්නේ මේ සංස්කෘතිය නැතුව ඒ පසුබිම නැතුව ඒ යෝනිසමනසකාරය නැතුව ඒ ගුණයම යාගේ විනාශය කියන දෙනවා බුදුජානකයේ සඳහන් කරලා තියෙනවා උණගහේ මල් පිපීම උණගහේ විනාශය. කෙසෙල් ගහේ මල් පිපීම කෙසෙල් ගහේ විනාශය. කිතුල් ගහේ මල් පිපීම කිතුල් ගහේ විනාශය. ඒ මල් පිපීමෙන් විනාශ වෙන හැම ගහකම හරයක් නෑ පොත්ත තමයි හයිය. මේකට කියනවා නම්බුව නෙවෙයි බම්බුව කියලා. උණ බම්බුවේ තමයි මල් පිපුණාම උණ ගහ විනාශ වෙන්නේ. කිතුල් ගහේ බම්බුව විතර තියෙන මැද පුස්. ඒකේ මල් පිපීමේ ඒකේ කෙලවරයි. කෙසෙල් ගහේ තර පද්ධතියක් නෑ. ඒක නිසා මේ නම්බුව සහ බම්බුව කියන පද්ධතිය බොහෝම ළඟින් යනවා සිංහලෙන්. ඒක නිසා යම් කිසි කෙනෙක් නම්බුවක් කතා කරනවා බම්බුවක් තමයි තියෙන්නේ. ඒක පදහර පද්ධතියක් නෑ. හරපතිතිය තියෙන මනුස්සයා කියා පාන්නේ. ඒ නිසා බුදුජානක සඳහන් කරලා තිනවා තච්ච සාරංව තම්පලං. තච්ච සාර කියන්නේ පොත්තේ හරයක් තියෙන ගහ. කියන්නේ හයිය හරියදී පොත්තේ. ඒක පළහට ගත්ත ගමන් ඉවරයි. ඒ වගේම කොටලු දෙනෙක් ගැප් ගත්තොත් නෑ. ඒ වගේ අපේ සාමාන්‍ය ගමේ කියන රත්තරන් බඳිනා කියලා කරුසයි කරේ. මේ Taman ළඟට මේ ಗುಣධර්ම එනකොට එනකොට නිහිතමානිකම දන්නේ නැත්නම් ඒ ගුණයම නුගුණයක් වෙනවා. ඒක නිසා ඒ ගුණයට ගැළපෙන ගුණය තරම් වෙන ඒ තලතුණකම හැංගිලා තියෙන්නේ ගුරු පරපුරේ. ඒක පොත්වල ලියවිලා ලියන්න බෑ. ගුරු පොත්වල තියෙන ධ්‍යාන ලබන හැටි ධ්‍යානයේ ස්වභාවයේ ලක්ෂණය ආසන කාරණේ දීලා තියෙනවා. නමුත් මේ ධ්‍යානයක් ගන්නකොට නිහතමානී වෙන හැටි පේන තියෙන්නේ ඒක වඩලා ඒක කරදරයක් කරගත්තේ නැති ගුරු පරවල වලින් මේ ධ්‍යානය ලබනකොටම කියලා දෙනවා මේක මේ වගේ හානියක් වෙන්න පුළුවන්, තණ්හාව වැඩෙන්න පුළුවන්, මාන්නය වැඩෙන්න පුළුවන්, සක්කාය දිට්ඨි වැඩෙන්න අන්නේම නොවැඩෙන තාලෙට කටයුතු කරනවා මිස අනේ ධ්‍යාන වැඩිවත් මට තණ්හා වැඩි කියලා ධ්‍යාන නොවැඩින් එක නෙවෙයි මේ කතා කරන්නේ. මට මේ ධ්‍යාන වැඩිවත් මාන්නේ වැඩි කියලා ධ්‍යාන ඒක බුබ්බඩේ කතාවක්. ඒක කම්මැලියේ කතාවක්. ඒකට අඥානුපේක්ෂාව කියලා කියන්නේ. මේ ශාසනයේ තියෙන වෙනස් අභියෝගයක් ඔක්කොම වඩන්න ඕනේ. ඔක්කොම තමන්ගේ බුද්ධියට සින්න කරගන්න ඕනේ. කිසි වෙලාවක කියපන්නේ කිසි වෙලාවක ඒක අඳුරේ පාන්නේ නැහැ. ඉතින් ඒක නිසා උගව දෙන්නේ. මේ ධර්ම වල තියෙන ෂටගති මායාවී ගති සහ වංචනික ගති නිසා එක්ක ගොඩින්ම නොකරන කන්නේ. එහෙම නැත්නම් කරලා හරියන්න හරියන්න අහුවෙනවා. ඔය දෙකට අහුවෙන්නේ නැති එකන තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. නොකර නිකන් ඉන්නෙත් නැහැ, කරලා අහුවෙන්නෙත් නැහැ. ඒ මේ ශිල්පී ඉගෙන ගන්න ඒ ක්‍රමසාවේදී ගණන් කරන්න ඕනේ. කරලා සාර්ථක වෙන්න ඕනේ. සාර්ථක වෙලා අඳුරේ පාලා කායනර හුත්තට වදින්න ඕන දෙකක්. උඹට ඔළුව නෙවෙයි නරක මේ ඔළුව අං ඇවිල්ලා තියෙන්නේ කර්මා කරලා ඔය අං ගාලා යටහත් පහත් යන මේක බුදුහාමුදුරගේ ගුණත් එක බලනකොට අපි ළඟ මොනවද තියෙනව කියා පාන දෙයක් තියෙනවද කියලා ආන්නේ වගේ පවත්තන ආචාර්ය પરම්පරාව තාම හිඟයි. ඔය කියන්න ගියාම උඩ දාන කැකෝ සංගහන අන්ධහැර පාන දේවල් වලට ගියාම තචසාරන්ව තම්පලම් කොටළු දෙකක් ගැප් ගත්තා වගේ කුණ ගහක් මල් පිපුණා වගේ කෙහෙල් ගහක් මල් පිපුණා වගේ කිතුල් ගහක් මල් පිපුණා වගේ ඒක විනාශයක සකස් කරගන්න. ඒක නිසා බුදුරජාණන්සේ ක්‍රමයක් තියෙනවා ජිනේ කදරියන් දාන්නේ නෑ. කැදරට කණ්ඩ දීපන් කැපක රෝගින් මැරෙන්න. දූතකයා ජාලි ක්‍රිෂ්ණ දිනා දෙන්න අරගෙන එනකොට මන්ත්‍රී දේවී ඉන්නේ ඉස්සර වෙලාම මේ අර්ජුනෝ සිද්ධ කරන්න සිද්ධ වුණා. ප්‍රසන්ත රජුරන් මොකද පොඩ්ඩක් වෙලා ගිහින් හරි මන්ත්‍රී දේවී ආවොත් ඔය කොච්චර කෙරුවක් අර මේ බෝධිසම්පාර පුරා ගන්න හම්බෙන්නේ නැහැ මවුසෙනේ හැස වැඩි. අන්තිකේ ක්‍රිෂ්ණ දිනා කියලා කියන්නේ බොහොම කිරිබොන වයසේ පුංචි යනු දරුවේ. ඉතින් ඒ දරුවට අම්මගේ සෙනස අවශ්‍යයි. මොකද සර්වඥාන්සේ සර්වත්තාවේ ලබන්න බෝසත්ණන්සේ දුන්නා මුන් දන් දීලා බලන්න ඕනේ. ඉතින් කර්මයට වගේ අහම්බෙට වගේ ජූතකේ ආවා. අත්පෑම කරලා දුන්නා. ජාලියට විසඳි නැ දෙන්නම පිටිපස්ස බල බලා බලනවා අම්මා හිටියනම් මට මේ වෙන්නේ නැහැ මේ දේ වෙන්නේ නැහැ අප්පච්චි මාව දන් දුන්නා අනේ අම්මා එනවද කියලා පිටිපස්ස බල. ඒතකොට ජූතකයා බැලුවා දැන් මේ රෑ වෙන්න ඉස්සලා මේ කැලෙන් එළියට ගියේ නැත්තම් රෑ නැද්දෑවේ සතුන්ට කොටු වෙනවා. ඉතින් අර දරුවෝ දිනල් ගල් වැටකින් පටකින් ගැට ගහගෙන තල තල අරගෙන ගියා. වේදේ වෙන්නේ ඉස්සර වෙලා වෙසන්ත රජුගේ ජාලියට කතා කරලා කියලා තියෙනවා අතරමඟදී කවුරු හරි කෙනෙක් දැන් මම මේ මනුස්සයට පාවා දෙනවා. ඒ මනුස්සයාගෙන් ගලවන්න උත්සාහ කරනවා. ගලවන්න පුළුවන් වෙන්න උඹේ බරට රත්තරන් දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි බෝ ගලවන්න පුළුවන් කියලා. ඒ පොරොන්දුවක් ජීවිසගෙන තමයි ජූතකයට පාරන්නේ. මේක ජූතකයට එච්චර තේරෙන්නේ නැහැ. ඒතකොට ජාලිය කුමාරයට තේරෙනවා. ඉතින් අන්තිමට ගියාට පස්සේ මේ ලස්සන කුමාරයෝ වෙන්නේ අර ජූතකේ කන ගහන යනකොට මිනිසුන්ගේ ඔට්ටුව ගියා සඳබහ රජුරුවන්. ඒ කියන්නේ වෙස්සන්ත රජුරුවන්ගේ අප්පච්චිල. එයා වහාම ගින්නවා මාලිගාවට දරුවෝ දෙන්නයි ජූතකයා. ගිල්ලා බලනකොට මේ මූරුයි මිනිපිරි. ඊට පස්සේ කිව්වා උඹට කැමති ගානක් දෙනවා මට දරුවා පාවෝනේ. ඉතින් ජූතකයාත් කිව්වා එසේ මෙසේ ගානක් දීලා මේ දරුවෝ නිදහස් කරන්න බෑ. සාක්ෂියට ගන්න ජාලියව දරුවන්ගේ ඇතෙක් බලට වස්තු දුන්නොත් විතරයි නැත්නම් දරුවන්ගේ බලට සමාන රත්තරන් දුන්නොත් විතරයි ගන්න පුළුවන්. පස්සේ සමහරජුරු ජාලි කුමාරගෙන් ලැබුවා අපච්චි මේක කිව්වන බල දන් දෙනවා. ඔව් සංසුවක් කියලා දුන්නේ. අපි ගලව ගන්නවා නම් ඇතෙක් බරට වස්තුව දෙන්න ඕනේ. ඊට ඒක ප්‍රශ්නයක් නෑ මම ඇතෙක් බරට වස්තුව දෙන්න නමුත් කුණුගුරක් දෙන්න බේර ගන්න ඕනේ කියලා. ඉතින් අර අතාගෙන වස්තුව වස්තුව දෙනකන් කන්න දුන්නා. අර ඒක කාලා කාලා මැරලා ගියා. ඒකට ඇතාගේ වස්තුවක් තමන් අතේ දරුවොත් තමන් අතේ. ඒ නිසා කෑදරට කන්න දෙනවා විතර හොඳ දෙයක් නෑ. ඒ නිසා භාවනාව කියලා කියන්නේ කෑකරේ ඇටෝම් ගෙදර ගියා වගේ කාලා හරියන්නේ නැහැ. කණිගේ ප්‍රමාණය දැනගෙන කන්නෝනේ ස්මෘතාගයිල බඩ පැල්ල නැහින් නැති වෙන්නේ. ඉතින් උංගරේනට වෙලා තියෙන කායකට පස්සේ කන්න හම්බෙච්ච නිසා කාපිරේ ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන යනවා. කාලා ගියාට පස්සේ අර කෑමෙන්ම කෑපත රෝගෙම නැහැ. නමුත් එහෙම වෙන්න ඕනේ නැහැ මේ සාධනෙ මේවා කියලා තියෙනවා. මෙන්න මේ මේ කඩින් පරීක්ෂණ තියෙනවා මේ මේ වංචනික ධර්ම තියෙනවා මේ මේ ෂට ධර්ම තියෙනවා ඒ නිසා ඒව එන එන වෙලාවේ භගවා ජානාති අහන්න ජානාමි කියලා භාග්‍යවතුන් වහන්සේ මේවා වැටහෙනවා අපිට වැටෙන්නේ අපි බොහොම යටහත් පහත් වෙන්න ඕනේ කියලා ඒ ධර්මයේ දන්නේ නැති වුණොත් මේකම කරදරයකට හිතනවා ඉතින් ඒ නිසා අපි මේ ධර්ම දේශනා මාලාවේදී පැති දෙකකින් ඉදිරියට ගියා එකක් තමයි මේ සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම වෙන්කොට දැක්වීම ඒ වෙන්කොට දැක්වීම සඳහා අසත්පුරුෂ ධර්ම විස්තර කරනකොට ධර්මානුධර්ම ප්‍රතිපatti කියන වචනයක් තිබුණා අපි බැලුවා මේ භාවනා දේශනාවල ඉස්සරහට යන්න යන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එකත් නැත්නම් සත්පුරුෂ වීම කියන ක්‍රමයක් සූත්‍රේ නැතුවට විස්තර කරනවා ඉතින් ඒක අපි වර්ණගා ගත්තේ ධම්මානුගම ප්‍රතිපත්තිය කියන එක සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. සීල ශික්ෂා කියන එක අපි තේරුම් ගත්තේ සත්පුරුෂෙක් වෙන්න ඕනේ නම් කාය වචන දෙකේ දුස්චරිත නොකර වීතික්‍රමයේ වෙන්න දෙන්නේ නැතුව නීති උල්ලංඝනය කරන්නේ නැතුව කාය වචන දෙක හික්මව ගන්න. ඒක හික්මව ගත්තට පස්සේ නැත්නම් සීලයක පිළිතියර පස්සේ ඒ කෙනා ඉන්දිය සංවරය, ජාගඥාන යෝගය, භෝජනීය මත්ඤ්‍යතාවයේ ආදි වශයෙන් ඉඳුරන් দমনය කරගන්න උත්සාහ කරන්න ඕනේ. අරක තව සීලතාවත ශක්තිමත් කරගන්න. පුළුවන් තරම් රාත්‍රියේ නිදිවරමින් ඒ තමන්ගේ පැවිදි ජීවිතයේ යෝග ජීවිතය භාවනා ජීවිතේ වඩා ගන්න ඕනේ. ආහාරේ පමණ දැනගන්න ඕනේ සති සම්පජඤ්ඤ වෙන්න ඕනේ. ඉතින් අපි ඊනේ පෙරේදා තිබ්බ අවසාන ධර්ම දේශනාවේදී මේ සතිය කියන එක ටිකක් වර්ණනා ගත්තා. මේ සතිය කියලා කියන්නේ අපිලාපන ලක්ෂණය, කොලාපන්නේ නැතුව අරමුණට කිඳා බහින එක, අසම්මෝස රසය, ඉස්සරහින් තියෙන අරමුණ මේකයි කියලා මම්මුලා වෙන්නේ නැතුව සම්මෝසාවටපත් වෙන්නේ නැතුව විපිලිසර වෙන්නේ නැතුව කියන්න පුළුවන් ගතිය. ඒ වගේම තිර සංඥා බදඨාන ඒ දේ ඉස්සරහින් තියෙන දේ මේකයි කියලා හරියට කියන්න නම් හරියට අඳුරා ගන්න ඕනේ. ඒක හරියට සලකුණු කර ගන්න ඕනේ. අන්නේ සලකුණු කිරීම සඳහා අපි මෙනෙහි කිරීම කරනවා. ආස්වාසයෙන් කොට ආස්වාසයේ සලකුණු කරනවා. ප්‍රස්වාසයෙන් කොට ප්‍රස්වාසය කියලා සලකුණු කරනවා. පිම්බි වෙනකොට පිම් වෙනවා කියලා සලකුණු කරනවා. හැකිලිම වෙනකොට හැකිලිම කියලා සලකුණු කරනවා. සලකුණු කරනවා. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරලා සලකුණු ගන්නවා. දකුණු තියෙනකොට දකුණු කියලා සලකුණු ගන්නවා. එතකොට Taman තේරෙන පටන් ගන්නවා අරමුණ පැති මාරු වුණත් Taman සත්‍ය පාත් ගන්න පුළුවන්. එතකොට මේ සලකුණු ගැනීම නිසා සත්‍ය හොඳට සමීපව ආසන්නව උත්සන්නව පිහිටනවා. ඒ වගේම අපි මතක් කරගත්තා මේ සතිය මේ විදිහට අඛණ්ඩව පවතින සද්ධා විතරක් තිබිලා බෑ වීර්යය තිබිලා බෑ සමාධි ප්‍රඥා මේ සතියම කඩ කඩා පුරුදු කරන්න වැටි වැටි පුරුදු කරන්න. වරද්ද වරද්ද පුරුදු කරන්න ඕනේ. සතියට ආසන ගන්නව සතිය. එතකොට තමයි ලොකු ආරසාවක් ඇතිවෙනවා කියන්නේ. ඊට පස්සේ මේ සතිය ඒ කර්මණක මේ දිගට එළඹ පවත්තන සතිය සම්පජාඤ්‍ය වෙනවා කියලා කියන්නේ අර ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සතිය කඩා ගන්න එක. ඒක ටිකක් මේ අමාරු වැඩක්. හරියට ධනකක හිටපු බබා හිත ගන්න පුරුදු වෙනවා. හිත ගන්නකොටත් තතන තතනයි. ඊට පස්සේ හිතගත්ත සමබර භාවයෙන් ඉඳගෙන පියවර තියෙනවා. එක පියවරකින් එක පියවරට මාරු වෙනවා. මාරු වෙනකොට සම්බර භාවය කඩා ගන්න නැතුව ඒ දියුණු වෙනවනේ පොඩි එකෙක් කොඳු වැඩ කළ හයි වෙන්න හයි වෙන්න. ඒ හයි වෙන්න දියුණු වෙන වෙලාවේ නිතර පොඩි කරා වැඩෙනවා. නැගිටින්න උත්සාහ කරනවා එක කකුලක් කොසල අනිත් කකුල කියනකොට වැඩෙනවා. ආයසරයක් ඉවත්මට ආය නැගිටිනවා. එහෙමම කරවල පීවර දෙක තුන යනකොට අපි පැරණි අම්මලා තාත්තලා කරේ ඒ දරුවට ඒ ගොම්පොළ වැවිදින් දෙවිලා ඒ දරුවා දහිරියමත් කරනවා 7යි 7යි කියලා. ඉතින් ඒකකොට යාට අප නැගිටින්න ගත්ත සමබර භාවය පීවර මාරු කරද්දිත් ගෙනියන්න පුළුවන්. ඒතර නැගිටින්න ගන්න සමබර භාවය වගේ තමයි සතිය. ඒ ඇති කරගත්ත සතිය වට ගන්න නැතුව පියවරෙන් පියවරට ගෙනියනවා වගේ තමයි සම්පදාය. ඉතින් මේ සම්පජඤ්ඤය විස්තර කරනකොට හරුවචනන්සේ පෙන්වන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජඤ්ඤකාරී හෝති. ඉස්සර බලනකොට පැත්ත බලනකොට ඒ වෙන වෙනස්කමේදී සත්‍ය කරගන්න ඕන. සම්මිජිතේ ප්‍රසාරිතේ සම්පජඤ්ඤකාරී හෝති. අත නමනකොට අත දිගාරිනකොට සත්‍ය කරගන්න. කවුල නමනකොට කකුල දිගාරිනකොට සත්‍ය කරගන්න එපා. සංඝහරි පත්‍ය ජීවර ධාරණේ සම්පජානකාරී හොති. තමයි සිවුරන් දිනකොට ගොඩාක් ඉරියව් මාර්ගය. පාත්‍රය යටේ දරාගෙන ඉන්නකොට ගොඩාක් ක්‍රියාව මාරු ඒ හැම තැනකදීම ඒ සතිය අඛණ්ඩව පවත්වන්න නම් ඒ ඒ ඉරියව්වේ සතිය විතරක් නෙවෙයි ඒ ඉරියව්වෙන් අනිත් ක්‍රියාවට මාරු වෙනකොට ඒ සතිය එහෙම උකුල තියාගත්ත එක බිමට වටනවා වගේ නැගිටිනකොට බිමට වටනවා වැටෙන්න දෙන්නේ නැතුව රැකීම සම්පජන්්‍ය වෙනවා ඊට පස්සේ ගතේ තිතේ මිසින්නේ තුන්නී භාවේ භාසිතේ තුන්නී භාවේ ආදි වශයෙන් යනකොට එනකොට කනකොට බොනකොට නිස්සද්ද වෙනකොට කතා කරනකොට හැම වෙලාවෙම Taman දන්නවා දැන් මම කරන්නේ මේකයි කියලා. එහෙම නැතුව බත් කරන ගමන් කතා කරගෙන ඉන්නව නෙවෙයි. කතා කරන ගමන් බත් කන්න යන්නෙත් නැහැ කරන වෙලේ දාන්න. ඉතින් මේ විදිහට හැම ඉරියව් මාරෝකදීම මේ සතිය අඛණ්ඩව සතිය අතරගත සතිය වැටෙන්න දෙන්නේ නැතුව භාවනා කරන්න කියන උපදෙස් දුන්නාට පස්සේ තමයි සර්වචනාංශේ මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ නීවරණ ධර්ම පහන් කිරීම පිණිස භාවනා කරන්න උපදෙස් දෙන්නේ ඒ ඒ ධර්ම කොටසේ තියෙන මේ සප්පුරු සූත්‍රය නෙවෙයි මම උපුටාගත්තේ ඒක ගණප මොග්ගල්ලාන සූත්‍රය සීලක ඉඳලා සමාධියට නැගින හැටි ඉතින් එතකොට මේ අසත්පුරුෂය ගතිය තමයි එහෙව්ව මාර්ගයෙන් උපය ගන්න සතියේ තණ්හා මාර්ගයේ උපයන එක ඉතින් උත්සාහ කරන්න හදන්නේ මම. ඒ නිසා මේ භාවනා නොකර ඉන්නවා ධ්‍යාන වඩා ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. ධ්‍යාන ක්‍රමානුකූලව සම්ප්‍රදාන ප්‍රතිපදානුකූලව වඩන්න ඕනේ. වඩනකොට මේකට ආසාව ඇති වෙන්න පුළුවන්. මාන්නය ඇති වෙන්න පුළුවන්. දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් කියලා ඒ ධ්‍යානෙන් එන්න පුළුවන් නපුරු පළ කොටසක් තියෙනවා. තිත්තරහ අන්නේ තිත්තරහ නැති වෙන විදියට මේ ධ්‍යාන දියුණු කරන්න නම් ඒ කෙනා දැනගෙන තියෙන ඕන ධ්‍යාන කියන්නේ 100%ක්ම හොඳ දෙයක් හෝ නිවන නෙවෙයි. නිවන කරා යන ගමනේ මගදී හම්බ වෙනවා. හැබැයි ඒකේ තාම කෙලෙස් වර්ගයක් තියෙනවා. මොකද්ද ධ්‍යානට ආශා වෙන්න පුළුවන්. මාන්න කරන්න පුළුවන්. මම මාගේ කියලා සක්කාය දිට්ඨිය ඇති කරන්න පුළුවන්. නමුත් එහෙම වෙයිදෝ කියලා බය ධ්‍යාන නොවඩා ඉන්න එක නෙවෙයි. ඒ විදිහට මේක දිහා යහ කල්පනාවේ, කුලුල් කල්පනාවේ නිවැරදි කල්පනාවෙන් බලාගෙන ගියොත් ඒ කෙනාට මේක ආභරණයක් වෙනවා මිසක කවදාකවත් වදමල් මාලයක්වත් වදකයක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට බලනකොට බුදුසයන් වහන්සේගේ ඉගැන්වීමේදී මේ ධ්‍යාන පිළිබඳ කතාව බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සරලා තිබුණා. ඒ දැනුමක් තිබුණා. නමුත් සර්වචනන්සේක ලස්සන ව්‍යාකරණයකට දාලා ලස්සනට දැනුමක් වශයෙන් සම්පිටණය කරනවා. ඒක නිසා ඊට පස්සට සරුවචනසිකේ පස්සට ඒ ධ්‍යාන පිළිබඳ තිබුණ දැනුම හොඳට පොත්වලට ගිහිල්ලා ලස්සනට ඒක ව්‍යවස්ථාපිත වෙලා තියෙනවා. හොඳට ලස්සන සංවිධානය වෙලා තියෙනවා. ඒ වේලා තීමදී ආ බලනකොට බුදුහාමුදුරු ඉදිරිපත් වෙලා තියෙන ක්‍රමේදී ආ බලනකොට යම් කිසි කෙනෙක්ගේ හිත අරමුණෙන් අරමුණට පනිනගතිය තියෙනවා. පිස්සුවැද්දි වඳුරෙක් වගේ අත්ෙන් අතට පයින් ගතිය තියෙනවා ඒකට කියනවා කාමච්ඡන්දේ කියලා. විවිධ අරමුණු વિશે පයින් ගතිය. මේ බව දැනගෙන නැවත නැවතත් එකම අරමුණේ පවත්න හදන ගතිය අවිභාවනාව කියනවා. ඊට පස්සේ යම් වෙලාවක එකම අරමුණේ ඒකෝදි භාවයටපත් වුණා. ඒකාග්‍ර භාවයටපත් වුණොත් සමතේකටපත් වුණොත් අපි ඒකට කියනවා ඒකාග්‍රතාව කියන වචනේ. ඒ නිසා යම් හිතක නීවරණයක් වශයෙන් කාමච්ඡන්දේ වැඩ කරනවා නම් ඒකාග්‍රතාවේ නැහැ. ඒකාග්‍රතාවේ තියෙනවා නම් දන්න අරමුණකම හිත මුණට බොහෝ දාලා තියෙනවා නම් කාමච්ඡන්දේ නැහැ. මේක හොරු කරන දෙයක් නෙමෙයි මේ න්‍යාය ධර්ම. ඒක නැත්තම් චිත්ත නියාමයක්. ඒ නිසා භාවනා කරන එකනවා උත්සාහ කරනවා තමන්ගේ సంతානයේ තියෙන විවිධ අරමුණු වලින් පුළුවන් තරම් හිත වෙන් කරලා කොටු කරලා දන්න එක අරමුණක වැඩි වෙලා හිත පවත්තලා ඒ අරමුණ વિશે ප්‍රිය භාවයක් নিমগ্ন වෙන ගතියක් කිදා බහින ගතියක් ඒකෝදි වෙන ගතියක් ඒකාග්‍ර වෙන ගතියක් ටික ටික වෙනවා කියලා. ඒ නිසා අපි හිතමු නිකන් මේ සංදිස්ථානට ආපු වෙලාවේ අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා නැත්තම් ශූන්‍යාකාරගත වෙලා අපි වාඩි වෙලා ඉන්නේදී යවුවා. ඉතින් වාඩි වෙලා හිටියත් අපි ඇස් දෙක අරගෙන ඉන්නවනම් ඇහි දැකීම කියලා අරමුණක් වෙනවා. විවිධ වර්ණ సంతාන ඒ ඇහැට ලැබෙනවා. ඊටසේ කන සාමාන්‍ය වහන්න පුළුවන් උපකරණයක් නෙවෙයි. කනට ශබ්ද වදිනවා. ඒකට ප්‍රියප්‍රිය පහළ වෙනවා. ඊටසේ නාසයට ගඳ සුවඳ වදිනවා. ඒ නිසා ප්‍රියප්‍රිය පහළ වෙනවා. දිවට මොනවාර රසක් බලනවා නම් ඒ ප්‍රිය ප්‍රිය පාවෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව නිසා කයට දැනෙනවා සැප හෝ දුක් වේදනා. ඉතින් මේ පහක් එක්ක ඒකාදී ඒකෝදි භාවයක් ගන්න බෑ. මේ විදිහට අරමුණු පහක් එදී දොරවල් පහක් අරගෙන ඒකෝදි භාවයක් ගන්න බෑ. ඒක නිසා ඒක ආණ්ඩුමට්ටු කිරීමට දෙන උපමාව තමයි හිල් හයක් තියෙන කුඹහකට තලගොයක් රිංග ගත්තොත් මක්ෂද්ද මොකද කරන්නේ? මස්සද්ද තලගොල් මසට හරි කැමති. මොකද තලගොල් මස අති අත කපලා අතේ තියලා බැන්දොත් එහෙම අල්ලනවා කියන ඒ තරම් ඒක බොහොම පෝෂ්‍ය පදාර්ථ සංචය. බඩට ගිල දිරවලා එන්න ඕනේ. අර ඇඟේ මසට තියලා බැන්දත් අල්ලනවා කියන. ඒ නිසා තලගොයා කියලා කියන්නේ බොහොම හොඳ රසමස උලා. ඉතින් දැන් තලගොයා ගිහිල්ලා තියෙන්නේ හිල්හක් තියෙන උඹහකට ගන්නෙ කොහොමද? ඒ මස්සද්ද වික්‍රමයේ තමයි හිල් පහක් වහලා පහසු එක හිලක් තියාගෙන ඒකෙන් දුම්බිමෙන. දුම්බිම වහමර කලවැද්දා එළියට එන්න දඟනවා හිල් පහක් වහලා නිසා අර ඇරලා තියෙන හිලෙන් තමයි එළියට එන්නේ. ඒකට මස්සද්දා විශේෂේ ඒකෙන් අල්ලගන්න. ඒක තමයි අපි මේ ඉඳගෙන ඉන්නකොට ඒක පේන්නේ හිල් හයක් සහිත උභාක් වගේ. හද්දක කියන්නේ එක හිලක්. කන කියන්නේ එක හිලක්. නාසය, දිව, කය සහ මනස මේ හයින්ම පණින්න පුළුවන් නම් කලවැද්ද කොහෙ මේ තලගුවා කොහෙන් පණිද්ද? ඒකට මස්සද්ද පරදිනවා තලගුවා දිනවා. තලගුවා කොටු කරන්න ඕන නිසා මේ හිල්පය වෙහිමේ ව්‍යාපාරයට තමයි මේ භාවනා මධ්‍යස්ථාන භාවනා ශාලා කියලා කියන්නේ. අපි උභහක් වගේ මේම කය කම්පත් කරලා ඇද්දක වාගන්න. ඒසොට ඒකින් වෙන ගන්දුණු නතර වෙනවා. ඊට පස්සේ ශබ්ද නැති තැනකට යනවා. මොකද කණින් වෙන ගන්දුණු නැතර කරන්න බෑ අපිට. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ නැති වාතාවරණයක් තෝරගන්න. දිවට රසමස උළු නොදී කටවා ගන්න. එතකොට කයට දැන ටික විතරයි දැනෙන්නේ. ඒ නිසා හිත යොමු කරනවා, අවධානය යොමු කරනවා, චේතනාව යොමු කරනවා, මානසිකාරය යොමු කරනවා මේ කයෙන් දැනෙන දේට. එතකොට ඇස විශේෂිත විසිර යන්නේ නැහැ, කන විශේෂිත විසිර යන්නේ නැහැ, නාසය විශේෂ විසිර යන්නේ නැහැ, දිව විශේෂ විසිර යන්නේ නැහැ කියලා අපි ඔය ටික සාතික කරලා දෙනවා. ඒ වගේ අඩු කරනවා ඇත්තටම නැති කරන්න බෑ. අඩු කරනවා ඒකලියල මේ කය දෙස කයින් ක්‍රියා කිරීම නතර කරලා කයේ සිදුවෙන දේ දිහා ලයිට් එකක් දාලා සර්ච් ලයිට් එකක් දාලා බීම් එකක් අල්ලලා බලා ඉන්නවා වගේ හොඳට බලා ඉන්නවා මම දැන් මෙතන වාඩි වෙච්චා මට මොනවද දැනෙන්නේ. ඒ කියන්නේ කල කල ඔයාලන කතාව. මේක දිහා බලාන ඉන්නකොට ඉන්නකොට අපිට පේනවා අර වහපු ඇස් දෙක නිසා හිත හරියට කලබල වෙනවා. කොයි වෙලාවෙයක් හරිදෝ රූප බලන්දෝ කියලා ඒකෙන් හිත පිටපයින් කරනවා. නැත්තම් පුංචි සද්දයක් ඇහිච්ච ගමන් අපෝ භාවනා කරන්න බෑ මේ සද්ද කරදර වැඩි කියලා හිත කනෙන් පිටපයින්. එතන යම් කිසි ගඳක් වැඩි නිසා එනකම් රසක් දැනීම නිසා නැත්නම් කයේ මොනවාරි මේ කූඹිය යනවා දැනෙනවා අතෙමිනවා වගේ දැනෙනවා කුඩල්ල යනවා වගේ තේනවා ඉදිකටු දුවනවා নানা ප්‍රකාර දේවල් මේ හැම දෙයකින්ම හිත නිකන් මේ කැලෙන් එළියට ගත්ත කුළුමීහරකෙක් වගේ කැලෙන් අල්ලගෙන ඇවිල්ලා කූඩුවට දාපු මයින්ෙක් ගිරවෙක් වගේ පුදුම කලබලණියට එනවා කෝල ගති වගේ එකට එනවා කෝඩු ගති වගේ එකට එනවා ඉතින් මේක කාට ඔක්කත් වළක්වන්න පුළුවන් කන්නේ කිසිම කෙනෙකුට භාවනා කරන්න ගිහිල්ලා ඔය කියන ඒකෝදි භාවය එක සැරේ ඉන්නේ. ගොඩාක් පුරුදු කරපු කෙනෙකුට වුණත් ඒ ශිල්පෙම ප්‍රතිපදායම ගන්නවා. භාවනා කරපො නැති කෙනෙකුට මාළුව උඩ දැම්මා වගේ. කැලේ මීහරකෙක් කුළු මීහරකෙක් ගොඩ ගත්තා වගේ. මොකද අර නිසින්ින්ද පහකින් නටනටා හිටපු හිත දැන් කොටු වෙනවනේ. ඉතින් මේ කොටු වීම සඳහා මේ යෝගාවචරය දරන ප්‍රයත්නය විඳින දුක කිසිම ලාභයකට සත්කාරයකට සම්මානයකට සීලෝකෙට නෙවෙයි. තන්නේ කර ආධ්‍යාත්මයක්. තන්නේ කර ආගමනුකූල වැඩක්. ඉතින් ඒක සාධාරණීකරණය කරන්න අපේ හිත කැමති නැහැ. අපේ හිත කියන මේක කොච්චර ලේද පහසුවට ගෙදර ඉඳගෙන ටෙලිවිෂන් එකක් බල බල දාම් පෙතක් ඇදාගෙන බෙල්ලෝ දම දම ඉන්නවනම් මේ තකමැවිලා මොකුත් නැහැනේ. ඇයි වදේ මේ දුක නැති කරන්න කියලා ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථක මල දුකක් නෙමෙයි විඳින්නේ. උඹට බීක්ෂුද කියලා ඉතින් හිත කතා කරනවා. ඉදිරියට යන මෙච්චර දුක නැහැනේ. තියනවා කියලා හිතනවා. මේ නරෝ කවුරුත් එකයි වරෝ කියලා කියලා ඉන්න ගියාම ඔය ඉඳගෙන ඉන්නේ ඉරියව කිසිම වෙහසක් නැහැ. පැය 6 7 යනවා. ගාලල්ලා මෙහි ඇවිල්ලා එවලා විනාඩි 55න් නැගිටලා තව විනාඩි 5ක් තියෙනවායි කියලා ඒ විනාඩි 5 කපන කැවිල්ල පුපුතන පිච්චිල්ල තම්බන තැඹිල්ල බලනකොට අපාය හොඳයි මේකීදි යෝගාවචරය යම් වෙලාවක මේ කය කියන අරමුණේ ආස්වාද කියන අරමුණේ එක චිත්තක් කියන දෙකක් හතරක් පහක් වශයෙන් හිතලා එයාට තේරුණා නම් මගේ හිත දැන් හුලං වදින්න තැනකපත් වෙන පහන්දල් වගේ අරමුණේ හිටියා. වැහින්න ගතිය නැහැ. අර අතෙන් අතට පයින් හිව රිල වෙග්ගේ ගතිය නැහැ කියලා ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා ප්‍රයත්නේ නිසා අර තරම් අන්නතර විචිත සමහර විටක දන්නා වූ අරමුණක කෝල්ල බබැල්ලුවා වගේ කාන්දමකට ඇල්ලුවගේ අල්ලනවා අන්න ඒ වෙලාවේ බහුසුත කෙනෙක් නම් අසුවිදු ඥානස් කෙනෙක් නම් ධන දැන් මේ තිබුණ කාමච්ඡන්දේ දුරු වුණා. ඒ චිත්තක්ෂණේ නැත්නම් ඒ පරාසය තුල, ඒ පදාසය තුල මගේ හිත ඒකෝදි වුණා. ඒකාග්‍ර වුණා. අරමුණක පිහිටියා කියලා ඒ අරමුණක පිහිටි ගතිය සහ අරමුණු අතර පැන පැන යන ගතිය අතර වෙනස අත්දකලා ඒක කියා ගන්න පුළුවන් මට්ටමකට යෝගාවචරය එනවයි කියලා කියන්නේ ලොකු දියුණුවක්. සංසාරේ කවදාකවත් නොලැබිච්ච එකක්. ඒ වගේම තමයි ඒ වගේ අර ඇස්වාගෙන ශබ්ද නැතිනක ගන්ධ රස පහතෙන් මෑත් වෙලා භාවනා කරගෙන යන්න අර අරමුණට කිට්ටු කරනකොට කවුරුන් කැස්සෝ කවුරු දුරක් වැව්වොත් තද්ද වෙනවා කියන්නේ පුදුමාකාර දහාරිලක් යනවා. මේ ඉනේ අකුයි නෙතන. භාවනා කරන මේ ඇවිල්ලා මේ බලපන්. මං යන්නම් කරගෙන ඉනකොට ඔන්න කයි. ඔන්න අයියෙන් දොර ගන්න. ඔන්න සරපර ගන්නවා කියලා. වෙනදට හෙන ගැහුවටවත් ගන්නත් දැන් පුංචි දෙයකට පවා අර රබන් ගහන කාලේට හැම ඇදුනට පස්සේ ඒකට පොඩි දෙයක් වත්නත් ගිගුම් දෙන්නසේ හිතේ පුදුමාකාර සංවේදී බවක් ඇවිල්ලා පුංචි දෙයකටවත් රුස්සන්නේ නැති ද්වේෂයක් එනවා. ඒක කියන්නේ ව්‍යාපාදේ කියලා. ඒ ව්‍යාපාදය අපි බලාපොරොත්තු වෙන භාවනා කරන්න අඩු වෙනවා කියලා වෙන්නේ අනිත් පැත්ත. වෙනදා තරම්වත් ඉවසන්නේ නැති කතියක් එනවා. ඉතින් ඊට පස්සේ ඒක අර දේවල් වලට තියෙන ආශා නිසා නන්නතර වෙන හිත අරමුණේ ගන්න පන්නේ හිත කොහොම හරි එකට එකතු කරන්න හදනකොට කඹේ ඇවිදින්න වගේ තනියේ දඬ කැඳ හදනගේ අඳහන පුංචි හැලක්මන කාපු ගමන් පුදුම ද්වේෂයක් එනවා. ඉතින් යෝගාවචරයේ ද්වේෂයේ නොයෙන්ද නම් ද්වේෂය ජය ගන්න නම් මේ භාවනා ප්‍රමෝදයක් වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ කියනවා. භාවනා ප්‍රීතියක් වෙන්න ඕන කියලා. ඒ භාවනාවේ ප්‍රීතිය නැත්තම් එයා ඉන්නේ දඬු බඳේ ගැහුවා වගේ. කටු බෙරේ දාලා පෙරනවා වගේ. කුරුසුර තිලන ගැහුවා වගේ. පුදුම ද්වේෂයක් ගත වෙන්න පටන් ගන්නවා. ඉතින් කවදා හෝ මේ යෝගාවචරය කරලා කරලා කරලා භාවනාවක් අරමුණක් නිමිත්තක් එක්ක හිත හොඳට ඒකෝදි වෙලා ඒකාග්‍ර වෙලා ඒ පිළිබඳව සියුම් ප්‍රීතියක් කරකිනම් තරුණ ප්‍රීතිය කියලා නන්දිය කියලා කියනවා ප්‍රමෝදය කියලා කියනවා පහළ වෙන්න පටන් ගත්තොත් එයාට තේරෙනවා අන්නේ අරමුණේ හිත තබා ගැනීම නිසා පහළන ප්‍රමෝදය හරහා එවැනි චිත්තක්ෂණයක ද්වේෂය නැහැ. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න මේක ප්‍රීතියක් බලවත් ප්‍රීතියක් වඩපත් වෙනවා. එතකොට මේ යෝගාවචරයට අර ද්වේෂයකින් එන පැලහෙන ගතිය, වද දෙන ගතිය, තවන ගතිය, දවන ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි යෝගාවචරයට මේ එක ලස්සන වැඩක් තියෙනවා. කොයි වෙලාවක හරි භාවනා හිතේ මේ රාගය ඒකෝදි භාවය හරහා නැත්නම් කාමච්ඡන්දය ඒකාග්‍ර භාවය හරහා එතන මේ ද්වේෂය ප්‍රීතිය හරහා යම් ප්‍රමාණයකට තඩමාරු කරපුවා මේ රාගයේ ද්වේෂයක තඩමාරු කරපෝ ගමන් හිත නින්දට වැටෙනවා ඒ කියන්නේ හොඳට මතක තියාගන්න අපි මේ සන්තෝෂයෙන් hina වෙලා ගත කරන හැම චිත්තක්ෂණයකම හිතේ එක්ක රාගය තියෙනක ද්වේෂය තියෙනවා රාගය ද්වේෂය නැති හිත එහෙම සීතල වෙනවා. එහෙමම කම්මැලි වෙනවා. එහෙමම ඒකාකාරී වෙනවා. එහෙමම බයක් ඇති වෙනවා. එපා වෙන්න පටන් ගන්නවා. කොච්චර එපා වෙනවද කියනවා නම් සක්මණේදිත් නිදිමත එන්න පටන් ගන්නවා. මේ ඇවිදින ගමන් නිදිමතක් වෙනවා. මොකද අර තිබුණු ගොජ දාන රාගේ නැහැ. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි ද්වේෂයක් නැහැ. ඒ දෙක නැතිවීම යෝගාවචරයට වෙන්නේ මේ හිතගෙන නිින්ද යන ඇවිදිමින් නිින්ද යන නිින්දක් කියලා. අර මෙහෙන් ගිය කෙනෙක් ටිකක් භාවනා කරලා පුරුදු එක්කෙනෙක් මනසය පරිවැඩාන්ති වැඩ කරලා තියෙන්නේ. එයා නැවේ ගැටි ඉඳගෙන නැවක් ආවොත් එන විදහාට බඩු බෑම වගේ බරපතල යන්ත්‍රෝපකරණ ක්‍රියා කරන වැඩක්. නැව් එනින් එන්නේ නැති දවස් වර්ගයක් තියෙනවා. ඉතින් ඒ වුණත් එයා ගැටියේ ඉන්න ඕන. ඉතින් මෙයා කරන්නේ අයිනෙකට ගිහිල්ලා පරියන්කයක් ගන්න භාවනා අබෞද්ධ රටක් ඒ මිනිස්සු ඇවිල්ලා අහන ඔබ කොහෙදද මේ හිටගෙන ඉඳගෙන බුදියන් ඉගෙන ගත්තේ කොහොමද කියලා අහනවා. එයාට වෙන්නේ මේ භාවනා කරනවා කියන එක උත්සාහයෙන් මේ ඉඳගෙන බුදියන්ට උත්සාහ කරන. යාර කියන්නේ නෑ ඉඳගෙන ඉන්නකොට කම්මැලිකවට නිින්ද යනවා කියලා නෑ මේ භාවනා කරනවා කියලා. මොකද ඒ මනසට තේරෙන්නේ නෑ. ඒ මනසට වෙන්නේ මේ ඉඳගෙන බුදියන ක්‍රමයක් තමයි භාවනා කරන්නේ කියලා. ඒ තරමටම යෝගාවචරය පැත්තෙන් බැලුවොත් මේ රාගයේ ද්වේෂයේ දෙක පොඩ්ඩක් හරි යට ගිය ගමන් නිින්ද ඔලූසන. ඒ නිින්ද ඔලූසන ගතිය යෝගාවචරය දැනගෙන මේ වාසියක් මේ වෙන්නේ මොකද අර සංසාරේ අපායට බඳින රාග ద్వේෂ නැහැ. හැබැයි වෙනුවට වෙන නීවරණයක් ඒකකොට අලිමන්දියට හරක් කියලා එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාචර දැනගන්න ඕනේ මේකට මේ නිදිමත යන ගතියට තියෙන උත්තර තමයි විතක්කේ. විතක්කේ කියන අරමුණ මෙනෙහි කිරීම. ආස්වාසින වලට ආස්වාසි කියලා මෙනෙහි කරන්න ප්‍රසවාසි කියලා ප්‍රසවාසි මෙනෙහි කරන්න එහෙම නැත්නම් වම දකුණ කියලා මෙනෙහි කරන්න නැත්නම් බින්දිම හැදීම කියනවා ඒක මෙනෙහි කරන්න නැත්නම් දවස වැඩ කරනකොට දකින්න බව මෙනෙහි කරන්න අහන බව මෙනෙහි කරන්න මොනවා හරි දෙයකින් මේක මෙනෙහි කිරීම කරමින් හිටියේ නැත්නම් ප්‍රයත්න නිසා රාග ද්වේෂ අඩු වෙච්ච ගමන් නින්දට වැටෙනවා ඒක යෝගාවචරයට දකින්නේ වැරදිල්ලක් පරිදිල්ලක් කියලා නමුත් ඇත්තටම ජයග්‍රහණයක ලකුණක් කියව ගන්න දන්නේ නැහැ. කියවගෙන දැනගත්තත් ප්‍රයෝග කරන්න ඕනේ. ඒක මෙනෙහි කරන විතක්යෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ විදිහට කරගෙන යනකොට යෝගාවචරයගේ මේ යන්නේ සමතෙද විපස්සනාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා නොයේ සැකපාරයි. ඒ සැකය පහළ වෙන වෙලාව වෙනකොට යෝගාවචරය ඒක මහා ලොකු චිත්ත පීඩාවක් බාටපත් කරන සැකයට පොහොර දැම්මොත් ඉදිරි ගමන පස්සට යන ගමනක් කියලා තේරෙයි. නොදැන ගිහිල්ලා අමාරු වෙන්න නිසා මම මීට වැඩිය වෙන වෙන ක්‍රම වලට කරන්න ඕන කියලා අර කැම්ම කතා කරනවා. ඉතින් සායේ සැකේ දුරු වෙන්න නම් ඒ ආනපනේ ගත්තොත් ආනපනේ මිහිරියාව සුඛය හිතට වැටෙන්න ඕන. ආස්වාසේ ආස්වාදයක් වෙන්න ඕන. කියලා ගන්නකොට තමයි තේරෙන මුළු ලෝකෙම තියෙන විශ්ව ශක්තිය මගේ හිතට ඇතුල් වෙනවා ඒක සම්පූර්ණ ආහාරයක් වෙනවා මට කියලා ආස්වාද කරන වාරයක් පාස ඒක සිව් ආස්වාදයක් වඩපත් වෙනවනම් සැකයක් එන්නේ. එයා තේරෙනවා මේ මොනවාක් ධාන මාර්ග වල මොනවත් නැදත් මේ හුස්මක් හුස්ම පාස හිත සැනසෙනවා. කය සැනසෙනවා. ඒ නිසා මේ හුලගේ මේ සියලු සැපතිය කියලා ආස්වාද ප්‍රසාර කිරීමම සැපයක් වඩපත් වෙනොත් එයාට එන්නේ නැහැ. සැකේ ඒක නැතුව අතීත නාගත දෙකේ අනේ මට මේ භාවනාව කලින් ඉගෙන ගන්න තියුණා කොච්චර හොඳද එහෙම නැත්නම් මේ gedara ජීකමම් මගේ අම්මට අප්පට කියලා දෙන්න නැත්නම් කොච්චර හොඳද කියලා ඒ ඉස්සරහට දුම් පස්සේ සැලසුම් ඇවිල්ලා හිත ඒත් වර්තමානයේ කඩනවා ඒකට කියන්නේ අතීතේ පශ්චාත්තාපය කුකු කුකුස් කරනවා කියලා අනාගත විද උද්දච්චේ පහනවා ආනේ මෙන්න වෙලාවේ යෝගාවචරයා විචාර බුද්ධියෙන් දන්නවනේ මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසය කියලා හොඳට අරමුණ පිළිමදිනවා නම් අචීතනාගතේ ගිහිලා හිත වල්මත් වෙන්නේ නැහැ. එතකොට අර කාමච්ඡන්ද ව්‍යාපාදීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නිවර්ණ වෙනුවට මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධ්‍යාන ධර්ම වලින් හිමීට අර නරක ධර්ම ධ්‍යානාංග වලින් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක ප්‍රතිස්ථාපනේ වුණාට තේරෙන්නේ නැහැ. වෙන් කළ අඳුර ගන්න බෑ. ගොඩාක් කල් පුරුදු කරන පුරුදු කරනකොට තමන්න නන්නත්තර වෙලා බාහිරට ගියේ හිත ගියේ ඇතුළට ඇවිල්ලා තැම්පත් වීමක් තේරෙනවා. ඒ තැම්පත් වීමදී ලැබෙන සුඛයට නිරාමිෂ සුඛය කියලා පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ආමිෂ සුඛයක් තමයි අපි මෙතෙක් දන්නේ ඇහැට රූප පෙන්නලා, කනට ශබ්ද අස්සලා, නාසයට දිවට ගඳ රස පෙන්නලා, කයට පහස පෙන්නවා. මේ නිරාමිත රූපී කියන්නේ ඇහැ වැඩ කරන්නේ රූප පිළිබඳවත් සම්බන්ධයක් නැහැ. බලන්නේ කනත් වැඩ කරන්නේ ශබ්දත් නැහැ. නාසයත් නැහැ ගඳ වැඩ කරන්නේ නැහැ. දිවේ රස නහර වැඩ කරන්නේ නැහැ රස රස උලක්කත් නැහැ. Taman ඉන්න කය පිළිබඳවත් මතකයක් නැත්තරමට හොඳට බාහිර අරමුණු අයින් වුණාට පස්සේ තමයි ඔය කියන්නේ විතක්ක ਵਿਚාර පීසුකීකකතා ලැබෙන්නේ එතකොට ඉඳුරන් හා සම්බන්ධ නැති අරමුණු හා සම්බන්ධ නැති නිරාමිස සුඛයක් මෙන්න මේ නිරාමිස සුඛය තමයි තණ්හා කරන්නේ ඒක තමයි මාන්නක්කාර වෙන්නේ ඒක තමයි මගේ කියා ගන්න යන්නේ ඒ නිසා මේවා උපේනකොට උපේන අතරම ඒකේ තියෙන වංචනික ස්වරූපය දැනගන්න පුළුවන් නම් සත්පුරුෂයි එතන තමයි අමාරුවෙන් උපයා ගන්න ලද මේ සැපයට ප්‍රීතියට ඒ ධානාංග වලට ආශ කරොත් මොකද වෙන්නේ අනිත් දවසේ ඒක නොලැබෙනකොට තද චිත්ත පීඩාවක් වෙනවා අනේ මට ඊයේ භාවනා කරලා ඔක්කොම හරි ගියා අදත් මේක එන්න ඕනේ එහෙම හිතන්නොත් එන්නේ නැහැ නම් යම් කිසි කෙනෙක් දන්නවනම් ඒ එකලස එනකොට මේක එනවා නැති වෙනකොට නැති වෙනවා නමුත් ඒකෙන් සදාකාලික හානියක් වෙලා නැහැ. ආයෙත් එකලසාවොත් එන්න පුළුවන්. නිසා චිත්ත පීඩා කරගන්න නැතුව දිගට භාවනා කරනවා කියන එක ආනිසංසයක් කියලා. නොලැබුණොත් වෙන්න තියෙන චිත්ත පීඩාව අයින් වෙනවා. ඒ වෙනුවට හිත කඩා ගන්නතෝ දිගට යන්න පුළුවන්. ඒකේ උග්ගම කෙලවරට ගියොත් මේ ධ්‍යානයක් තිබිලා ධ්‍යානයෙන් පිරීම නිසා නැවත ඒකට යන්න බැරිකම නිසා ශීදීන සාගත ස්වාමීන් වහන්සේලා දෙනම කිය කතා ත්‍රිපිටකයේ තියෙනවා. ඒක පොඩි වැඩක් නෙවෙයි. මෙච්චර මේ Tamanට නාස අස්පන අපිට දැක ගන්න පුළුවන් නම් ආයට තිබුච්ච මේදී ඇයි දැන් එන්නේ නැත්තේ කියන එක අල්ලගන්න ගියොත් මම මාගේ කරලා ඒක නොලැබීම වහ කන්න හිතන වෙලාව. නොවීම පිටිසයි මෙතන මේ කතා කරන්නේ. ඒක ලබන්න නමුත් ඒකෙන් සම්මේතාවයක් මමේ කියා ගැනීමක් ආඩම්බර වීමක් අල්ලගන්න එපා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන බණයි බයිලකාරයෝ කියන බයිලයි අතර වෙනසක් තියෙනවා. බුදුරජාණන්සේ බණ කියනවා කියන්නේ මේවා කරපල්ලා අල්ලගන්න එපා. බයිලකාරයෝ කියන්නේ ලන් මණ්ඩි මේව ලස්සන බයිලා මේව අල්ලගනිලා මගේ කියපල්ලා කියලා තමයි බයිලවල තියෙන්නේ. ඉතින් බයිලාව තමයි ගොඩක් වෙලාට ඇහෙන්නේ. බණේ තියෙන්නේ මේව කරපල්ලා අල්ලන්න එපයි කියන. ඒක අපේ පැතිවල කියන්නේ කොස් කපනකොට පොල් තෙල් ටිකක් ගාගෙන කරපාගෙන. නැත්තම් ඇලෙනවා. එහෙම නැත්නම් මේ කරන කරන දේව ඔළුවේ දාගෙන කටුකොහලක් කරගෙන කටුව තුනක් කරගෙන ගෙදර ගිහිල්ලා ගෙදරින් මිනිසුන්ටත් නෑ මට මේ පළවෙනි ධානය හම්බෙලා. ඉතින් ගෙදර ඔක්කොම වාඩි වෙලා පෙළිය ඇහිලා අහන්න ඕනේ මොකද්ද පළවෙනි ධානය අපිට බැරි අහා ඔයගොල්ලන්ට කරන්න බෑ ඒක මට විතරයි. ඉතින් අර ගෙදර මිනිස්සු දෙනවා අයම මාවිල ඔළුව නරක කරලා කියන්නේ. මොකද මේ ලැබිලා කතා නොකර ඉඳ දන්නවනම් ඒක බුදුබණක් නැත්තම් ඉතින් ගිහිල්ලා මල්ලි මෙව ලස්සන බයිලා මෙව මගේ කියපල්ලා අල්ලගනිලා ඕක තමයි හොරාවට බලන්න බෞද්ධ පොත්වල මම භාවනා කරන තැන්වල ඒ ගුරුවරයෝ ගාව ඒ ශිෂ්‍යෝ ගාව මොනවද කියවෙන්නේ කියලා. ඒ ඔක්කොම බොරු කියලා කණ්ඩ යන්න එපා. නමුත් මෙච්චරම කෑකෝස්සම් ගහන්න ඕනද උවද? මේ සත්‍ය තියෙන මිනිස්සු මෙච්චර නිස්සද්ද වෙන්නදී මේ අල්ලගන්නilla මගේ කියපල්ලා කියන එකට පුදුම ඇදලා යන්නේ මේ පැණියට ඇඹල ඇදලා යනවා. ඒ තරම් අපි මේ මාන්නකාරකම තමයි. ඒ තරම් අපි තණ්හාවක් තියෙනවා. ඒ තරම් මමායනයක් තියෙනවා. ඒ සඳහා කළ යුතු දේ නම් මේක තේරුම් අරගෙන මේ වැඩ කරගෙන යනකොට මේ වගේ අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. අනේ අනතුරු තත්ත්වයකින් බේරීමට කටයුතු කරන එක. මේ මම හිතන්නේ අපි වෙලාවත් ඉවරයි. විදුලි පිළිබඳ ප්‍රශ්නකුත් මතුවෙනවා. ඒක නිසා අපි අනෙක් දවසේ ඉතුරු කටයුතු ටික දිගට කරගෙන යන්න. මම හිතනවා මේ ලැබපු දේෙන් කාටවත් මන්දෝත්සාහිකමක් ඇති වෙන්නේ නැහැ. තමන් උපයා ගන්නලද ಗುಣ ආඩම්බරයක් වෙන්න සාසනික ගෞරවයක් වෙන විදිහට සම්මාන දිට්ඨිය වලින් තොරව කරගෙන යන්න අතම්මේතාවයෙන් කරගෙන යන්න දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට දැන සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.